මාගේ සිත කය වචනයෙන් සිදු වූ සියලු පමා වරදට බුද්ධ රත්නය මට සමාවනසේක්වා ධර්ම රත්නයද මට සමාවනසේක්වා සංඝ රත්නයද මට සමාවන සේක්වා ආර්යයන් වහන්සේලාද මට සමාවන සේක්වා කල්යාණ මිත්‍රයන් වහන්සේලාද මට සමාවන සේක්වා සාදු සාදු සාදු